ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වෙන්න. මේ සාකච්ඡාව බොහෝ පින්වතුන් බොහොම උනන්දුවෙන් නරඹන බව අපි හොඳින් දන්නවා. මේ සාකච්ඡාව හා දිගින් දිගටම සම්බන්ධ වුණ පින්වතුන් දන්නවා අපි මේ වෙනකොට සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙන්නේ බෞද්ධ ඉගැන්වීම් වල මූලික ඉගැන්වීමක් හැටියට ගැනෙන දාණය පිළිබඳව. මේ දානමය පින්කමක් සිදු කරන්නේ කොහොමද? දානමය පින්කම කියන්නේ මොකක්ද? දානමය පින්කම් වල තියෙන විවිධ වර්ගීකරණ මොනවද? ආදී වශයෙන් කරුණු අපේ සාකච්ඡා කරමින් පවතිමු. ඉතින් පසුගිය සතියේ දානය පිළිබඳව යම් කිසි పూర్ව හැඳින්වීමක් ඔබ වෙනුවෙන් සිදු කළා. අද මේ දානය පිළිබඳව තවත් විග්‍රහාත්මකව සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ ඔබ අප වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ ධර්මකාරණා අප කෙරෙහි අනුකම්පාවෙන් විග්‍රහ කරලා දීම සඳහා මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින අපේ හාමුදුරුවෝ පින්වත් ඔබ හැම දිනාම ඉතාම හොඳින් දන්න හඳුනන ඔබෙත් අපෙත් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ අති පූජනීය කම්මඨානාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ. අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපි හාමුදුරනේ. ඉතින් අපි දන්නවා මේ වැඩසටහන සඳහා බොහෝ දෙනා උනන්දුවෙන් දායකත්ව සපයනවා. ඉතින් ඔබේ දායකත්වයේ ඇතිව අපි මේ සාකච්ඡාව මෙලෙසින් ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වෙන සිටින්නේ. ඉතින් අද මේ දානමය හිංකම පිළිබඳ එහෙම නැත්නම් දානය කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී මා පළමුවෙන්ම අපේ හාමුදුරන්ගේ අවධානය යොමු කරන්න කැමති අපේ හාමුදුරනේ මේ දාණය ගැන අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවනේ පිටකයේ වශයෙන් සූත්‍ර විනය අභිධර්ම වශයෙන් මේ පිටකත්‍රයේහිම අපේ ආන්දරෝනේ දානය ගැන සඳහන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් එක පිටකයක විතරද දානය ගැන සඳහන් වෙලා තියෙන්නේ. අපේ ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ සදහවත් පින්නතුනි අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු ප්‍රශ්නය මේ පිටකත් ප්‍රේම මේ දානය සම්බන්ධව සඳහන් වෙලා තියෙනවද කියන වගේ තමයි උන්වහන්සේ අපෙන් අසා සිටියේ. ඇත්තටම ගෞරවනීය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ දානය පිළිබඳව පිටකත්‍රයේම කරුණු සඳහන් කරලා තියෙනවා. එහෙම. සූත්‍ර පිටකේ ගත්තාම අපිට ගොඩාක් සූත්‍ර දේශනා හම්බ වෙනවා. දක්ෂිනා විභංග සූත්‍රය, සුමනා සූත්‍රය, විරාම සූත්‍රය වගේ සූත්‍ර දේශනා. එහෙම. ධානය සම්බන්ධව කරුණු රාශියක් සඳහන් වෙනවා. එහෙම. ඒ වගේම සූත්‍ර පිටකේ පුරාම ගත්තාම විශේෂයෙන්ම දස දහන වස්තු සඳහන් වෙනවා. අර අන්නං ආනං වත්තං යානං ආදි වශයෙන් සඳහන් වෙනවා මාලාදාමං විලෝචනං විලේපනං සේනාසනං ආදි වශයෙන් සීයා වසත පදීපේයං මේක තමයි මෙතන 10ක් කියවුණා මෙන්න මේ 10 කියන්නේ අන්නම් පානම් කියන්නේ මේ ආහාර අන්න කියන්නේ ආහාර පාන කියන්නේ පාන වර්ග කෑම බීම කෑම බීම ඊළඟට අපි හාමුදුරනේ වස්ත්‍ර එහෙම ඊළඟට යාන වාහන කියන්නේ යාන දුක දුක කියලා තියෙන්නේ ඒකට යාන වාහන පූජා කිරීම ඊළඟට මල් සුවඳ විලවුන් සුවඳ දේවල් ගන්ධ කියලා කියනවා මාලා ගන්ධ විලේපන විලේපන කියන්නේ අතර මල් දම් මල් පූජා කිරීම සුවඳ දේවල් පූජා කිරීම ඒ වගේ විලේපන කියන්නේ ආලේපන පූජා කිරීම සෙය්‍ය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඇඳ පුටු ආදී දේවල් පූජා කිරීම. වසත කියලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ හෝ කරලා තියෙන පින්කමක් තමයි ගෘහස්ත කියන්නේ. නිවෙස් නැත්නම් ගෙවල් නැත්නම් සංඝයා වහන්සේට ආවාස. ආවාස පූජා කිරීම එක මහා තාමත්ම ගැඹිර පින්කමක්. ඊළඟට ප්‍රදීපය කියන්නේ ප්‍රදීප ආලෝක පූජා කිරීම. ඉතින් මේ දස දහන වස්තු කියලා සූත්‍ර පිටකේ හැම තැනකම සඳහන් වන්නේ ඔන්න ඔය 10. එහෙනම් අපි හඳුන්නේ එතකොට මේ මේ දාන වස්තුන් මේ පූජා කරන්න එහෙම මේ හාමුදුරුවන්ට පූජා කරනවා කියන කතාවම නෙවෙයි ඕන කෙනෙකුට පූජා කරන්න හැකියිද ඕන කෙනෙකුට දැන් සමහර තැන්වල මම දැකලා තියෙනවා දැන් ඒ වසත කෙනෙක් ගෘහන් කියලා මේ ගාතාවල තියෙන කියන්නේ ගෙවල් පූජා කිරීම හැටියට ආ එතකොට සාමාන්‍යයෙන් හාමුදුරුවෝ සම්බන්ධ කියනවා නම් ආවාස කියලානේ. ආවාස කියලාම කියන්නේ. ගෘහ කිව්වහම ගෘහස්ත ගිහියෙකුට ගිහියෙකුටත් අයිතියි. ඒකෝට සාමාන්‍යයෙන් මොනවාද මල් ඊළඟට සුගඳ පහන් ඒ වගේ දේවල් ගැනත් කියවෙනවනේ මෙතන දැන් ඒවා ගැනත් කියවෙනවා එතකොට ඒ ඒවා ගිහියන්ට අදාළ දේවල් නෙවෙයි අදාළ දේවල් නෙවෙයි පූජනීය තුරුණුවන් විශේෂ පූජා කරන දේවල් බෞද්ධයන් හැටියට එහෙමයි එතකොට ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට පුදන්න පුළුවන් වස්තුන් 10ක් තමයි 10ක් හැබැයි ඉතින් අර මේ විපාක වාරය ඉතින් වික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට දැන් අපි ඉදිරියේදී කතා කරන හැම්බේ විපාක වාරය වැඩි ඒ ගුණයෙන් නුවණින් තපසෙන් වැඩි ඒ වෘද්ධායට පූජා කිරීම ප්‍රතිග්‍රහකයා හොඳ වීමෙන් ලැබෙන ආනිසංස ආනිසංස වැඩි අපි ගිය වතාවෙත් සාකච්ඡාවට කළා. බඳුන් කළාසේ. ඒතකොට ඒ සම්බන්ධව විතර තවත් සූත්‍ර පිටකේ සඳහන් වෙනවද අපි හන්න මේ දාන වස්තු සම්බන්ධව එහෙම නැත්නම් මොන වාගේ කාරණාද සම්බන්ධ වෙන්නේ. ඒක ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ දැන් උතන දාන වස්තු 10ක් අපි සඳහන් කරනවනේ උතන විශාල දෙයක් උතන තියෙනවා. එහෙමයි. අපි හන්දරේ පොඩි අඩුවක් වගේ මට දැනෙනවා මෙතන මේ බෙහෙත් හේත් ගැන සඳහන් වීමක් නෑ නේද? ඔතන බෙහෙත් හේත් ගැන සඳහන් වීමක් නෑ. නමුත් අපිට ආහාර ගණයට පාන වර්ග වලට බෙහෙත් බෙහෙත් අපිට එතන හිතන්න පුළුවන්. එහෙම. වෙනම දීය පානය විනය පිටකේ ගත්තාම වෙනම බෙහෙත් හේත් ගැන සඳහන් වෙනවා. එහේ. අපිට ඒ විනය පිටකයට සම්බන්ධ කරන ඒ කරුණු පැහැදිලි කරගන්න පුළුවන්. පැහැදිලි කරගන්න පුළුවන්. ඒත් අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔතනදී අන්නම් කියපු එක අපි ඇත්තම ලොකු දෙයක්. ඉතින් ආහාර. ආහාර පූජා කිරීම. දැන් අපි අර ගාතාවක අන්න දෝ බල දෝ හොති කියලා. ඒක ආහාරය දුන්නම බලය දුන්නා වෙනවා. ඉතින් ආහාර කියලා කිව්වහම ඉතින් අපි කබලින්කාර ආහාර තමයි දැන් ආහාර වර්ග හතරක් තියෙනවානේ. එහෙම. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඉතින් කබලින්කාර ආහාර තමයි මෙතන ගැලෙන්නේ. කැබිලි කරලා කැබිලි කරලා අපි ඔය අනුභව කරන බත් පාන් රොටි ආදී දේවල් එහෙම ඒතර මේ ශරීරය පවත්වන්න ඒ වාගෙන් ගන්න ඕජාව අවශ්‍යයි. මොකද මේ කර්මද තීඩෝ ධාතුවක් තියෙන අපේ ශරීරේ. අන්නේ සියලු සත්ව ආහාරය පිහිට කරගෙන ජීවත් කරගෙන ජීවත් වෙන සබ්බේ සත් ආහාරත් ටික. එතකොට මේ රූපය පවත්වන්න ආහාරය අවශ්‍යයි. එහෙම. එතකොට මේ කර්මජ තේජෝ ධාතුවෙන් උෂ්ණයක් නැත්නම් රස්නයක් ඇති වෙනවා. එතකොට ඉතින් ආහාර අවශ්‍ය වෙනවා. එහෙම. එතකොට ඉතින් අපි ඔය කබලින්කාර ආහාර වර්ග ඒ කියන අපි දැන් ආහාරයට ගන්න අනුභව කරන දේවල් අපි මේ ශරීරයට දාන්න ඕනේ. එහෙම දැම්මේ නැත්නම් සමහරවිට මේ ලේ පවා මේ ඕජාව හැටියට ගන්න දැන් සමහරවිට හැම පවා දැන් මිනිස්සු ඇඟ කෙට්ටු කරගන්න ආහාර ගන්න නැතුව ඉන්නවා. දැන් ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ කියන්නේ අර කර්මජ තේජෝ ධාතු වැඩිවීමක්. වැඩිවීමක්. එතකොට ආහාර අනුභවය අවශ්‍ය වෙනවා. ආහාර අත්‍යවශ්‍ය. දැන් රූපේ රූපේ පවතින මේ ආහා මේ ආහාර වලින්. එහෙම. ඉතින් එහෙමනම් ඒ කබලෙන් කාර ආහාරය. ඉතින් ආහාරය සියලු සත්වයන්ගේ ජීවිකාව පවත්වන්න මේ ජීවිතේ පවත්වන්න අත්‍යවශ්‍ය නිසා ඒ ආහාර දීම ඒක විපාක හැටියට බලය දුන්න වෙනවා. එහෙමයි. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ ඕකේ අර දස්දානමත් වල ආන්දරනේ එතනදී තවත් මතක් කරන්න ඕන දැන් ආහාරය සම්බන්ධයෙන් බලය විතරක් නෙවෙයි දානං භික්ඛවේ දදමානෝ පංචකානාන දීති ආයුන් දීති වන්නන් දේති බලන් දේති සුඛන් දේති පටිභානන් දේති කියලා සඳහන් තියෙනවානේ අපහන්නේ. ඔව් ඒක හරියට. ඇත්තටම දැන් ආයු වර්ණ සත් බල ප්‍රඥාම දුන්නා වෙනවා ඉතින්. එහෙම. ඔව්. එතකොට දැන් කවුරු හරි අහුවොත් අද හාමුදුරුවන්ට මොනවද ගිහිල්ලා දානෙට පූජා කළේ කියලා කෙනෙක් කියන්න පුළුවන් අපි චපාති හදාගෙන ගියා, මැකරෝනි හදාගෙන ගියා, බ්‍රෙඩ් පුඩින් දුන්නා, ඔය ආදී වශයෙන් එක එක නම් වලින් කියයි. හැබැයි හරියට බැලුවොත් ඔබට කියන්න පුළුවන් අද අපි හාමුදුරන්ට ආයුෂය දුන්නා වර්ණය දුන්නා සැපය දුන්නා බලය දුන්නා ප්‍රඥාව දුන්නා කියලා. මොකද මේ හැම ආහාරයකම ඒ ශක්ති පහ සැඟවිලා තියෙනවා. ඉතින් අපි හාමුදුරුව මතක් කර විදිහට ඒ ආහාරය ලබා දීම තුළ ආනිසංස ලබා ගන්න පුළුවන්. එතකොට අපේ හඳුරනේ දැන් අපි ආහාර පිළිබඳව කතා කළා ඊට අන්නම් කියලා සඳහන් කරා ළඟට පානං කියන තැනදී මේ පාන වර්ග ගැන බොන જાති ගැන සඳහන් වෙනවා ඒක කොහොමද අපි විග්‍රහ කරගන්නේ ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ දැන් පානං කියලා කියන පාන වර්ග පාන වර්ග තථාගතයන් වහන්සේ දැන් දී කාලේ අපිට ආහාර වර්ග කැපවත් වුණ හැටියට දේශනා කරලා තියෙනවා සවස් කාලේ අපට කැපසරු පාන වර්ග 8ක් ධර්මයේ සඳහන් වෙනවා අස්තපාන කියලා කියන්නේ ඒ වාත. එහෙමයි. එතකොට මේ අෂ්ටපාන ධර්මයේ සඳහන් වෙනවා අම්බපානං ජම්බුපානං මුද්దికපානං මදුපානං ඊළඟට චෝචපානං මෝචපානං ඊළඟට පාර්ශකපානං සාලුකපානං ඉතින් ඇත්තට මේවා අද අපි මේ තේරුම් ගන්න ඕනේ මේවාම අද හොයන්න යන්න හොඳ නැහැ. හොඳ මොකද දැන් ඒ කාලෙ තිබිච්ච හොඳ නෑ නෙවෙයි හොයාගන්න අමාරුයි. දැන් සමහර මිනිස්සු මේ අස්තපාන පූජා කරනකොට මේවම හොයන්න යනවා. නමුත් ඒවට අංගෝප දේවල් තියෙනවා. දැන් අම්බපාන කියලා කිව්වහම අතරම අඹ අද ඒක අපිට සුලබුල් හොයාගන්න ගන්න පුළුවන්. ඉතින් අඹ මේ මිරිකලා පෙරලා ගන්න යඹ පානය. එහෙමයි. ඊළඟට ජම්බු පානංකම අපිට ඒක ආදේශ ගන්න ජම්බු වගේම දෙලොම්, දොඩම් ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ කැප සරුප් පළතුරු වර්ග තියෙනවා. ඒක ජම්බු පාන හැටියට ඒවා ඇමරිකානු. දැන් ජම්බු කිව්වහම පිනි ජම්බු ඊට පස්සේ සාමාන්‍ය එක එක ජම්බු ಜಾති තියෙනවනේ. ඒවත් පුළුවන් ද මේකට ආදේශ කරගන්න? පුළුවන්. පෙරලා ගන්න පුළුවන්. ඒවා මෙහෙකලා පෙරලා ගන්න පුළුවන්. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ මේ චෝච මෝච කියන දෙක මේ ඇත්තටම චෝච පානම් මෝච පානම් කියලා කියන්නේ මේ ඇටි කෙහෙල්. ඇති කියලා. අද මම හිතන්නේ සමහර අය ඇති කියලා දැකලක් නැතුව ඇති. එහෙම. ඒ වගේ එකට මොකක්ද අපි ආදේශ කරගන්නේ? ඒ ඒවට අපිට ආදේශ කරගන්න ඉතින් ඇත්තටම අද අපි අද මේ කාලේ නොඑක් දේවල් පළතුරු වර්ග තියෙන අපිට අපිට ගන්න බැරි අන්නාසි ගස් ලැබුයි. ඒ වගේ දේවල් අපි ගන්න නැහැ සාමාන්‍ය ඒවා මහ පළවලට අයිති වෙන නිසා. ඊට අනුරූප අනිත්‍ය ගත්තාම අද කාලේ තියෙන ගොඩාක් පළතුරු වර්ග තියෙනවා. පොඩි පොඩි පළතුරු වර්ග. ඒ වගේ දේවල් ඉතින් අපිට අද දැන් චෝච මෝච කියන පාන වලට ඉතින් අද අපිට ඇටි කෙහෙල් නැති වුණත් සාමාන්‍ය කෙහෙල් ගන්න පුළුවන්. හැබැයි මෝච පානය කියලා කියන්නේ මස් කෙහෙල් හඳර තියෙන කෙහෙල්. ඒක මිරිකලා අපේ මොකද මහපල ගන්න නැති වෙන හේතුවක් තියෙනවද මොකද ඒක? ඒ මහපල විනය පිටකේ සඳහන් වෙනවා ඒවා ආහාර ගණයට වැටෙනවා. දැන් අපි ගත්තාම දැන් රසලබෝ ගෙඩියක් සාමාන්‍ය එක මිරිකලා ගත්තාම ඉතින් ඒ වගේ දැන් අපි ඒවා ගිලම්පසට ගන්නෙ නෑ ඒවා. ඒවා ආහාර ගණයට වැටෙනවා. ඒක කෙසෙල් ගෙඩිත් ආහාර ගණයට ගන්න පුළුවන්. නෑ කෙසෙල් ගෙඩිය දැන් අපේ හාමුදුරුවෝ කෙසෙල් ගෙඩිය පෙරපුවාම ඒක වතුර වගේ සාමාන්‍ය ඥානය. නමුත් ගස් ලැබු ගෙඩිය පෙරපුවාම මේ පෙරෙන දෙයක් නෑ සියල්ලම පිරিলা යනවා. ආ ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ගන්නෙ නෑ. එහෙම. එතකොට ඔය ඇටි කෙහෙල් ඊළඟට මස් කෙහෙල් දෙකම ඊළඟට මුද්దిక පානය කියලා කියන්නේ අර මිදි එහේ මිදිපාණය. ඒක අදක් තියෙනවා උන්තරම්. ඊළඟ මදුපාණය කියලා කියන්නේ ඒකේ අවස්ථා දෙකක මම දැකලා තියෙනවා. රේරුකාණය ඈ වේලිච්ච මිදි වලට රේරුකාණය චන්දවිමල මහානායක සම්බන්ධක පොතේ තියෙන වියලි මිදි මුද්‍රස් පලං. එහෙමයි. නමුත් මේ අටුවාවේ තියෙන නම් මදුපාණය කියලා කියන්නේ මේ පැණි වලට ඒ කාලේ මේ වතුර ටිකක් දාලා වළඳන ක්‍රමයක් තිබිලා තියෙනවා ගිලම්පසට. ඒ කාලෙත් එහෙම වළඳන අවස්ථා තියෙනවා. ඒක ඒක තමයි මදුපාණය කියලා කියන්නේ. දැන් අර මේ මිදි පානේ ගත්තාම ඒ වෙලේ අපි සාමාන්‍ය මිදි ගෙඩි අරගෙන ඒ මොහොතේ හදාගෙන බොනේ බොන නැතුව කෙනෙක් වැරදි විදිහට හිතන්න පුළුවන් මේක පල් කරලා ගන්නත් පුළුවන්ද කියලා ඊට පස්සේ ඒක වයින් බවට පත් වෙනවා නේද නැවුම් පළතුරු අරගෙන බිනිකලා එළිම ගන්න දේවල් එහෙමයි ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ මේ පාර්ශක පාන පාර්ශක පානය කියලා කියන්නේ මේ අද කාලේ මම හිතනවා බොහෝ දෙනා අහලා නැතිව ඒක අර මසංගෙඩි කියලා මසං මසං ඊළඟට ඒකට අපිට ආදේශ කරගන්න වගේ දේවල් ඊළඟට සාලුක පානය කියලා කියන්නේ මේ අර ඕලු ගෙඩි ඕලු ගෙඩි අම්බරලා ඕලු ඇට අම්බරලා මේ ගිලම්පසක් හිටියේ ගැනීම එහෙමනම් මෙන්න මේ ටික තමයි අෂ්ටපාන හැටියට සඳහන් වන්නේ ඉතින් ඌට අමරු අනුරූපන් ඒ වගේම අද කාලයට ගැළපෙන දැන් ඔතන අපි ප්‍රකටව තියෙන මේ දොඩාන් ගැන සඳහන් වීම ඇත්තේ නැහැ. නමුත් බහුතර බහුලව ලැබෙන දෙයක් තමයි දොඩාන්. දොඩාන්. ඉතින් අද කාලේ අපිට ඒකයි මම කියන්නේ ගම්බු පානේ ආදේශ කරගන්න පුළුවන්. එහෙමයි. ඉතින් අපි අද කාලේ පාවිච්චි කරන ඇත්තටම ගුරැස්ස වලින් අපි ගිලම්පතක් හදපුවාම මසන් වලින් එහෙම මසන් කෙසේ වෙතත් මම ගුරැස්ස ගිලම්පත වන්දලා තියෙනවා හරි අමාරු වලඳන්න. එහෙම මුදුර කහනවා. ඉතින් ඒක ඒ කාලේ වෙනත් දෙයක් තියෙන්නේ නැති. ප්‍රණීත දෙයක් තියෙන්නේ නැති. අද කාලයට සරිලන විදිහට අද කාලේ ගැලපෙන විදිහට බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට දෙලොම් අපිට මෙරිකලා පූජා කරන්න පුළුවන්. ඊළඟට දොඩම් ඊළඟට අඹ ඊළඟට ඇපල් උනත් හොඳට මෙරිකලා අපිට පූජා කරන්න පුළුවන්. ඒ වගේ අද කාලයට ගැලපෙන දේවල් හැබැයි විශේෂයෙන් පෙර. ඒක මෙරිකලා ස්වාමීන් වහන්සේ පෙරලා ගන්න ඕන. පෙරලා ගැනීම තමයි අෂ්ටපාන හැටියට සඳහන් වෙන්නේ. පාන. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් පාන ಜಾති ගැන කිව්ව. ඊළඟට අන්නම් පානං වත්තං. ඔව් වස්ත්‍ර පූජාව ගැන කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් වත්ත දෝහෝති වන්න දෝකිට සඳහන් වෙන අතර වස්ත්‍ර පූජා කිරීමෙන් වර්ණය දුන්න වෙනවා. එහෙමයි. එතකොට දැන් වස්ත්‍රය කෙනෙක් මිනිස්සෙකුට දැන් භික්ෂුවකට උනත් කාට උනත් අත්‍යවශ්‍ය දෙයක්. එතකොට දැන් විශේෂයෙන්ම අපි වික්ෂුන් වහන්සේලාට වස්ත්‍ර හැටියට අපි චීවර පූජා කරනවා. එහෙමයි. ඊළඟට ඇඳ ඇතිරිලි කොට කොට උර වගේ දේවල් වස්ත්‍ර හැටියට පූජා කරනවා. වස්ත්‍ර වස්ත්‍ර පූජා කිරීමත් මහා විශාල කුසලයක්. ඉතින් අපිට ඇත්තටම ඔතනදී වස්ත්‍ර ගැන කතා කරනකොට නාස්ත පරිස්කාරය ගැනත් ඒ වගේම කටින චීවරය පිළිබඳවත් කතා කරන්නට අපි පසුවට දාගමු. ඒක මොකද ඒක තමයි ලොකෝ මාතෘකාවක් නිසා ඒ වස්ත්‍ර පූජාකම අපි අපි හාමුදුරනේ අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට සිහිපත් කර සිටිමු මේ අපි ආනිසංසදායක දානමය පින්කම් ගැන තමයි සඳහන් කරන්නේ ඉතින් මේ ආනිසංස ගැන ආස හිතිලා ඔබට ඊට පස්සේ දිගටම යම් යම් දේවල් පූජා කරන්න සිතක් පහළ වෙන්න පුළුවන් විශේෂයෙන්ම සිවුරු ගැන කියනකොට වෙනත් ඇඳ ඇතිරිලි ගැන කියනකොට කොට උර ගැන කියනකොට මහගෙන ඇවිල්ලා පූජා කරන්න හිතෙන්න පුළුවන්. එහෙම වුණොත් ගොඩක් පන්සල් වල ගබඩා පිරේවි. ඒ නිසා යමක් පූජා කරන්න හිතෙනවා නම් ඉස්සෙල්ලා හාමුදුරුව විමසලා පන්සලට අවශ්‍යයිද ප්‍රයෝජනවත්ද එහෙම නැත්නම් වෙනත් ප්‍රයෝජනවත් දෙයක් තියෙනවද ආදි වශයෙන් සොයා බලා විමසා දීමත් වඩාත් යෝගය නේද අපේ නම්. විකාම වැදගත් දෙයක්. මොකද ඒක කිය යුතුම දෙයක්. මොකද අපිට දැන් විහාරස්ථානවල දැන් අපි දෙනව වුණත් දැන් බණකට ගියාම අපි දැන් මේ චීවරයක්, චිවුරක් මුළු ජීවිත සාමාන්‍ය අපිට අවුරුද්දකට අපිට එක සිවුරකට එහෙම සෑහෙන කාලයක් සෑහෙන කාලයක් පාවිච්චි කරනවා. නමුත් අපි එක බණකට ගියාම සිවුරු 20ක් පූජා කරනවා. ඒක හොඳයි අපි යන අතර විහාරස්ථාන වලට පූජා කරනවා නැත්නම් වලට. නමුත් අපේ ස්වාමීන් වහන්සේ කියපු කාරණයක් විශේෂයෙන් වැදගත් කාරණයක්. මොකද විහාරස්ථානයන්ට නැති දේවල් අඩුපාඩු ඕන තරම් දේවල් තියෙනවා. ඒ නිසා මේ විමසලා මේ පරිස්කාර පූජා කරනවා නේ ඒක බොහොම කාලෝචිතයි. විචේය දානං සුගතප්පසත්තං කියලා සඳහන් කරනවා. විමසා බලා සුදුසු දේ පූජා කරන එක බුදුජානන් වහන්සේ ප්‍රශංසා කරා කියලා. එතකොට අපි හන්නේ වස්ත්‍ර කියලා කිව්වහම දැන් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්තාම මේ සිවුරු ආදී දැන් එතකොට මේක අනුකම්පා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් කාට හරි දෙන්න ඕන නම් එතකොට මොන වගේ දේද? අනිත් ගිහි අය අඳින වස්ත්‍ර. ඔව් ගිහි අයට ඇත්තටම එයාට දීන්නේ කානිසංශ තියෙන අපිට දක්ෂිනාවේ බංග සූත්‍රයේ පැහැදිලිවම තියෙනවානේ. ඉතින් ගිහි අයට උනත් වස්ත්‍ර පූජා කරන එක මහා කුසලයක්. දීලිඳු ළමයින්ට නිල ඇඳුම් දෙන්න පුදුම් දෙන්න. පාස් ඉගෙන ගන්න දරුවන්ට නිල ඇඳුම්. හැබැයි ඒකදී ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන මේ දානයක් දෙනකොට මේ ඡාගය නැත්නම් පරිත්‍යාගය හොඳම දෙයක් දෙන්න ඕන. තමන් පාවිච්චි කරලා ඊළඟට ඒක මේ තම පාවිච්චි කරන්න දැන් බැරි නිසා ඒ වගේ දේවල් දන් දෙනකොට ඊට අනුරූපවම තමයි විපාකත් ලැබෙන්නේ. දැන් මම නිතර කියන එක තමයි සමහර අය ගෙවල් වල අස්තර ගන්න ඕන ඒ විසි කරන්න දුක හිතෙන බඩු එහෙම මේ ගෙනල්ලා පන්සලට පූජා කරන අවස්ථා තියෙනවා. රිජෙක්ටඩ් බඩු. එතකොට හම් වෙන්නේ ලබනාසෙත් රිජෙක්ට් වෙනවා. ඒක <laughs> තමයි. මේ ඒ වගේ සිදුවීමක් වුණා. මම මේ කාටවත් හැදෙන්න කියලා නෑ. මොකද අපේ බෞද්ධ ජනතාවයක හොඳටම තේරුම් ගන්න ඕන දවසක් එක අම්මා කෙනෙක් මේ අපේ විහාරස්ථානෙට මේ අපි අර දුප්පත් විහාරස්ථානවලට බහඬ පූජා කරනවානේ ගරු බහඬ පූජාව. ඉතින් ඒ අවස්ථාවක මේ මට කතා කරලා කිව්වා පිගංකෝප ආදී විපන්සලට අවශ්‍ය මම ගේන්නම් කියලා. ඉතින් ගෙනාවා. ඉතින් දරු මුණුබුර ඔක්කොම එක් කරගෙන ඇවිල්ලා විශාල පෙට්ටි තොගයක් මං ගලවලා බලනකොට අර සාමාන්‍යතර මතක ඇති අර අපි ඒ කාලේ ගිහි කාලේ පුංචි කාලේ පාවිච්චි කරපු කෝපි අර වීදුරු කෝපිය වගේ අතින් ඇඳලා තියෙන අර මල් එකම තින්තිම දැන් අතින් ඇඳලා වගේ තින් ඒ වගේ හිතන් කෝප්ප ඉතින් මේ 1900 බර ගණන් වල පිටන් කෝප්ප මම අරපු ගම කන්නේ මෙන්න මෙහෙම මුකුත් හිතන්න එපා අපි මේ දේ පූජා කරන්නේ තුරුණවන්ට මහා සංඝ රත්නයට. එතකොට සංඝයාගේ ගුණ සලකලා මේ ගිහියෝ පාවිච්චි කරපු දේවල් පූජා කරනවා කියලා කියන්නේ ඒක මහා ඇත්තම අකුසලයක්. දැන් අපිට පාන්ස්කෝල වශයෙන් ගන්න එක වෙනම දෙයක්. නමුත් ගිහියෙක් හැටියට ගිහියෝ පාවිච්චි කරලා ඒක දැනුවත්ව සංඝයාට තුරුණවන්ට පූජා කරනවා කියන එක හරියම බරපතල අකුසලයක් කියලා හිතෙනවා. මොකද මේ ගිහි මහා සීලස්කන්ධයක් තියෙන මේ සිල්ලතුන් වහන්සේලාට ගිහිව පරිහරණය කරපු දේවල් අගෞරවයක්. අගෞරවයක්. එහෙමයි. අපේ අඳුරු මතක් කළා වගේ මටත් මතක් වෙනවා අපි සුනාමි ව්‍යසනය හමුවේදී ගොඩක් ඔය සමාජ සත්කාර සේවාවන් සිද්ධ කළා. ඉතින් අපි ඉල්ලීම පරිදි සමහර විදේශ රටවල් වලින් යම් පිරිස බඩු බාහිර ආදී ඒවා පාවිච්චි කරපු ඇඳුම් පළඳුම් ආදී පවා. ඉතින් ඉතාලියෙන් එවපු එක රෙදි පෙට්ටියක අපේ හාමුදුරනේ පිළිවෙලකට නැතුව රෙදි ඔක්කොම ගොඩ ගහලා නිකන් එවල තිබුණා. සපත්තු එහෙම තිබුණා. එක පෙට්ටියක් ගඳ ගැහුවා. මම මේ පෙට්ටිය පොඩ්ඩක් හොයලා මේ අවසල බලනකොට සපත්තුවක් යට මේ ජරාව පෑගිච්ච ගොඩක් ඇලිලා තිබුණා. ඉතින් බලන්න ඒව පවා හොයන්නේ නැතුව සමහරු ගෙනල්ලා දෙන අවස්ථාවක් තියෙනවා. සමහරු අපේ හාඳුරනේ මේ ගිහි අයට දෙනකොට ඔය මේ ඇඳුම් පළඳුම් පාවිච්චි කරපු දෙන හැබැයි ඒව හොඳට හොදලා මැදලා පිරිසිදු කරලා ලස්සනට පාර්සල් කරලා මේ සමහර එක සැරයක් දෙසරයක් ඇඳපු ඇඳුම්. නමුත් අලුත් ඇඳුම් වගේ පිරිසිදුව පිළිවෙලට දෙන අවස්ථා තියෙනවා. ඉතින් බහුතරයක් සමහරව ඉන්නවා අර ගෙවල් අස් කරගන්න ඕන හින්දා දෙනම වස්ත්‍ර ප්‍රදානය කරන අවස්ථාවක් තියෙනවා. එතකොට කෙසේ වෙතත් මෙතන ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට වස්ත්‍ර පූජා කරන්න පුළුවන්. ඒ වස්ත්‍රය ලබන කෙනාගේ ගුණ මහත්වය අනුව ලැබෙන ආනිසංශය අඩු වැඩි වීම සිද්ධ වෙන බව අපි වටහා ගන්න ඕනේ. දැන් අපි අන්නම් පානම් වත්තන් ආදී වශයෙන් කලකට යාන. එහෙමයි. ඇත්තටම යාන ගැන කතා කරොත් ස්වාමීන් වහන්සේ ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ නමක් දඹදිව වැඩෙනකොට ඒ ගුවන් යානයේ ටිකට් එකක් දීමත් ඉතින් යාන දෝ සුඛ දෝ එහෙම යානයක කියන්නේ අපි ඒ වගේ පහසුකම් සලසලා දෙනවා කියලා කියන්නේ සසර ගමනේ බොහොම සැපවත් ජීවිත ලබන්න එක හේතු වෙනවා. එහෙනම් පාවහන් පූජා කිරීම, කුඩ පූජා කිරීම. දැන් අපි හන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ගාථාවල් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳදී දේශනා කරපු සූත්‍ර දේශනාවල සඳහන් වචන නෙමෙයි. ඔව්. එතකොට දැන් ස්වාමින් වහන්සේලා උදිසා යාන පූජා කිරීම හෝ යාන පහසුකම් දෙනවා කියන එකෙන් එදා කාලේ අදහස් කරේ මොකක්ද හාමුදුරුවෝ? අද කාලේ තියෙනවා හාමුදුරුවෝ. එදා කාලේ නම් අදහස් කරේ ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ කාලත්‍රයේටම සාධාරණයි. එදා කාලේ මම හිතනවා යාන දෝකයෙන් අතන ගමන් වඩින ස්වාමීන් වහන්සේලාට පහසුකම් සැලසීම, අතන පාවහන් වගේ දේවල් පූජා කිරීම, කුඩ මොකද වර්ෂාව අවස්ථාවලදී කුඩ පූජා කිරීම. ඒ වගේ දේවල් සමහර අවස්ථාවල මේ ඔය කරත්ත ඒ කාලේ ස්වාමීන් වහන්සේලා කරත්තවල වැඩමවලා තියෙනවා. එතකොට දැන් ඈත එතකොට ඒ වගේ කරත්තේ ඒ කාලේ හැටියට ඒ කාලේ රටවහන ඒ දවස්වල අපි හනේ එහෙම සපුන් ඇදගෙන යන වාහනවල ස්වාමින් වහන්සේලා වැඩම කරවන. ඔව් වැඩම කරලා තියෙනවා. දැන් මොකද එතන තියෙන ශික්ෂාපදයක් තියෙන්නේ දැන් අත්‍තර මේ අර ඒ වෙනම කතාවක්. එහෙමයි. මේකෙදී අත්‍තර මේ සතුන් සතුන් ඉතින් එහෙම ස්වාමීන් වහන්සේලා රටවල වැඩමවලා තියෙනවා. චික පදේ ඇත්තටම වෙනම එකක් ඒක මම හිතනවා මෙතෙන්ට අවශ්‍ය නැහැ. එතකොට අපි හන්නේ මේ යාන වාහන කියන වචනය තුල අපේ හඳුරු මතක් කර විදිහට මේ පා වහන ආදී කුඩසිරිප්පු ආදී විතරක් නේ දැන් අද කාලයට ගලපලා ගත්තොත් ඔව් අතම අද කාලයට ගලපලා ගත්තොත් දැන් ස්වාමීන් වහන්සේ නමක් බෙහෙත් හේතුව දැන් එදා කාලේ මේ හාමුදුරුවෝ ඔක්කොම පයින් ගොඩක් හරි වැඩි ඒක ඇත්තට මේ කාලේ මේ විදුලියවත් තිබුණේ නැහැ නේ ස්වාමීන් වහන්සේ අද අද කාලයට අපි ගත්තොත් අපි අද කාලේ මේක ගොඩක්ම වටින්නේ. ඒ අද කාලේට ස්වාමීන් වහන්සේනමත් දැන් ගොඩාක් ගිහි පින්නතුලා කියන දෙයක් ස්වාමීන් වහන්සේ ඉතින් පාරේ ස්වාමීන් වහන්සේනම බස් වලට ගිහියොත් මම හැමදාම දාගෙන එනවා. ඒක ලොකු දෙයක්. ඒක මහා පින්කමක්. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි මුලින් කිව්වා වගේ ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේලා ධර්ම ප්‍රචාර කටයුතු වලට වරිනවා. ඒ වෙලාවට ඒ රටවල වල පින්නතුලා බොහොම ඉතින් උනන්දුවෙන් අපි ඒක දන්නවා අපේ ස්ථානයක් කියන නිසා ඒ ඇත්තට ඉක්මනින් බාර ගන්න. මොකද ඒක ලොකු පින්කමක්. එහෙම. මොකද ඒ සම්හන්සලාට පහසෙන් වඩින්න. ඉතින් ඒ වගේ ස්වාමීන් මේ යාන වාහන වලට මේ සමහර අය මේ ස්වාමීන් වහන්සේලා බණ කියන ස්වාමීන් වහන්සේලා ඒ වගේ විහාරස්ථාන වලට වාහන පූජා කරනවා. එහෙම. ඉතින් ඇත්තට මේක කැපසරුප් විදිහට ඒ ස්වාමීන් වහන්සේලාට ගමන් වඩින්න ඒක පූජා කිරීම වරදක් නෑ. ලංකාව පුරාම ධර්මදේශනා සම්පන්න වැඩම කරන වැඩම කරන ස්වාමීන් වහන්සේලාට. ඉතින් ඇත්තට මේකෙන් වෙන්නේ සසර ගමනේදී සැපේ දුන්නා වෙනවා. සැපේ Tamanට ලැබෙනවා. අනිත් එක හැම වෙලෙම මේ දන් දෙනකොට හිතන්න ඕන අර අපේ පෙරණි සානසනමක් කිව්වා. මේ දන් දෙන්නේ දැඩි ලෝභ පුජ්‍යලයක් කියලා. දැඩි ලෝභ පුජ්‍යලයා තමයි දන් දෙන්නේ. ඒක දායකාවකට ඒ ස්වාමීන් වහන්සේ මතක් කළාම දායකා පුදුමලයි කොහොමද එහෙම වෙන්නේ? දැඩි ලෝභයේ තියෙන අය කොහොමද දන් දෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේ විහිළුවක් වගේ කරේ. නමුත් ඒක ලොකු අර්ථයක් තියෙනවා. මොකද දන් දෙන කෙනා තමයි කරා යන්නේ. එහෙමයි. ඒක තමයි උන්වහන්සේ ලෝභය කියලා කිව්වේ දැඩි ලෝභය තමයි වැඩියෙන් දන් දන් දෙන්නේ කියන්නේ. මොකද දන් දැන් අපි දන්නවා අපේ ජීවිත උත්තරීම අවුරුදු 100කට වඩා යන්නේ නැහැ. ඉතින් අපි මොන තරම් ගොඩ ගහගෙන හිටියත් ඒ හැම එකක්ම දාලා යන්න සිද්ධ වෙනවා. අපිට සාන්දෘෂ්ටිකව පේනවා. නමුත් අර දන් දෙන කෙනා ඒක කරා යනවා. ඒකයි උන්වහන්සේ තන අදහස් කළේ. දැන් අපි අර ස්වාමීන් වහන්සේ මතක් කළා ඔය පරණ දේවල් ඔය පූජා කිරීම කාට වුණා. ඉතින් ඇත්තට මේ වෙලාවට හිතන්න ඕන ඕවා තමයි මට හිති ලැබෙන්නේ. මොකද තමන් මෙහෙ පූජා කරන ටික තමයි අරගෙන යන්නේ. අරගෙන යන්නේ. ඉතින් අපි හොඳම දේවල් පූජා කිරීම තුනේ දැන් අපි ගත්තාම අපේ පැරණි අම්මලා බලන්න ඉස්සර දැන් ගෙවල් වල උයනකොට ඉස්සලම හාල් මිටක් අරගෙන බෝතලයකට දානවා. ඒකට මිටි හාල් කියලා කියනවා. එහෙමයි. ඒ දාන්නේ මොකද සම්මාදම වෙනවා දාන වලට සාල් එකතු කරන් දෙනවා අසරණෙක් කෙනවා ඒ පන්සල් වලට දෙනවා ඔව් ඒ වගේ දාන්සල් වලට දෙනවා පන්සල් වලට දෙනවා ඒ වගේ එනකොට අර ඒ වෙන් කරලා තියෙන එකෙන් තමයි ඒ හාල්ට එක පූජා කරන්නේ බලන්න සාමාන්‍යයෙන් එතන කොච්චර ලොකු තේරුමක් තියනවද කියලා අම්මලා කරන ඔය වයසක අය පැරණි අය කරපු හැම දෙයකම ලොකු අර්ථයක් තියෙනවා මොකද මේ අම්මා හැමදාම තුන් වේලට ආහාර උයන්න කලින් දාන පාරමිතා සම්පූර්ණ කරලා ඉවරයි අර මුල්ම කොටස කාට හරි පූජා කරලා තමයි gedara කෑම ටික හදන්නේ. ඒක නිසා මේ අපි මේ දන් දීමේදී අපි දැනගන්න ඕනේ තාම හොඳට පිරිසිදුවට ඒ වගේ ප්‍රණීතව ඒ කටයුතු සිද්ධ කරන්න මොකද ඒ අනුරූපව තමයි අපිට ලැබෙන්නේ. අර අපි හඳුරු මතක් කරාම මේ දැඩි ලෝභය තමයි දන් දෙන්නේ කියන කතාව අපි හඳුරු සමහර දැඩි ලෝභය මුල් කරගෙන මේ කියන්නේ දන් දෙන අවස්ථාවක් තියෙනව නේද? දැන් සමහර වෙලාවට විපාකයේහි දැඩි ලෙස බැඳිලා මට මේ මේ දේවල් ලැබෙන හින්දා මම දෙනවා කියන හැඟීමනුත් දන් දෙන අය මම තියෙනවා අපේ සාමණේරයන්ස දැන් ඇත්තටම මෙතන බොහොම අපි තීක්ෂණව හිතන්න ඕන දෙයක් අපේ සානන්ද සිහිපත් කළේ සමහරු දැඩි තරහ නිසා එහෙම දන් දෙන අවස්ථා තියෙනවා. තමන්ගේ තියෙන ආභරණ ටික සියල්ලම තමන්ගේ දැන් දෙන්න දුවෙක් එහෙමත් නැහැ. සමහරට දුවත් අපි හිතමු පුතා ඉන්නේ පුතාගේ ජේලියට මේ ටික යන්නේ. එහෙම අවස්ථාවක් දැකලා තියෙනවා. සමහරට දෙන්න හිටපු දුව පැනලා ගියාට පස්සේ කේන්තියෙන් දෙන අවස්ථාවක් තියෙනවා. ඔව් එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට දැන් මේක දෙන්න දෙයක් නෑ. මේක අර මේක මම මරුණොත් මේ ටික කාට හරි අයිති වෙනවා කියලා හිතලා කොහේ හරි හදන චෛත්‍යයකට අර මං කියන්නේ චෛත්‍යයකට පූජා කරන එක හරි වටිනවා. හැබැයි එතන තියෙන චේතනාව ද්වේෂය. ඒ වගේ අපිට විවිධ විදිහට ද්වේෂයේ වේෂයෙන් දානේ කාමතා වේෂයෙන් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. ඇති වෙන වංචනික ධර්ම. වංචනික ධර්මයක්. එතකොට ඒ වගේ සාමහන්ත දැන් ඔතනදී සාමහන්ත මතක් කරපු දේ සමහරු පුදුම විදිහට මේ භවයේ යන්න තියෙන කැමැත්ත නිසා අර පුදුම ආශාවකින් ආමට මේ දේ දුන්න දැන් සමහරු මේ ලියලා පොත්වල ලියලා මම මොනවද පූජා කරලා නැත්තේ හැම දෙයක්ම බල බලා පූජා කරනවා මම වරදක් දකින්නව නෙවෙයි නමුත් එහෙම දැඩි ලෝභයෙන් පින්කම් කරන අවස්ථා තියෙනවා. එහෙමයි. අපි අහන්නේ දැන් මෙතන අර ලෝභයෙන් පින්කම් කරන අවස්ථා කියලා කියපු හින්දා මට තවත් දෙයක් දැනගන්න පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් මේ අන්නපාන කියන කොටසටම අයිති දෙයක් නේ අපි අහන්නේ බුද්ධ පූජාව කියන එක. බුද්ධ පූජාව. එතකොට අපි දැකලා තියෙනවා දැන් සමහර ගෙවල් වලත් දෛනික උදේට හරි දවල්ට හරි බුද්ධ පූජා පූජා කරනවා. ඒ වගේම ගෙවල් වල දානේ පූජා කරනකොට පන්සලට ගෙනල්ලා දානේ පූජා කරනකොටත් දායකයෝ බුදු පූජා බෙදනකොට අපි හඳුරන්නේ දැන් පාම් පෙත්තක් වාංගෙඩිය කැපුවොත් පාම් ගෙඩියේ තියෙන පුංචිම පෙත්ත තමයි බුදු පූජාවට තියන්නේ. ඒකෙන් අහස බලන්න පුළුවන්. ඊළඟට කෙහෙල් ඇවරිය ගත්තොත් පුංචිම කෙහෙල් ගෙඩිය තමයි තෝරලා තියන්නේ. ඒ වගේ එතනත් ලෝභ චේතනාවක්ද තියෙන්නේ. ඇත්තටම එතන මේක බොහොම වැරදි දෙයක්. මොකද තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නිසා තමයි අත්‍තර උන්වහන්සේගේ දාන පාරමිතාවේ ශක්තිය තමයි අපි හැම අපි දෙන වහන්සේ විතරක් නෙවෙයි අද මේ සමස්ත දැන් මේ ශාසනයේ වැඩ ඉන්න වික්ෂුන් වහන්සේලා මේ යැපෙන්නේ උන්වහන්සේගේ දාන පාරමිතාව. උන්වහන්සේ නිසානේ හැම දෙම. ඉතින් ඒ විදිහට කරන පින්නතුල්ලා ස්වාමීන් වහන්සේ කියපු විදිහට මමත් දැකලා තියෙනවා. ඒක නොදැනුවත්ව හරිය අර ඒ මානසිකත්වේ නාමයේ ප්‍රතිමාවකට පූජා කරන්නේ. පස්සේ විසි කරනවා කියන එක. කරනවා. දැන් සමහරවිට ඒකේ එන්න පුළුවන්. දැන් පුංචි පුංචි දේවල් වලට අර භූතයන්ට පූජා කරනවා වගේ. එහෙම නෙවෙයි. අපි සම්බුද්ධ පූජාව පූජා කරනකොට ඊටාම හොඳට අපි ඒක කල්පනාකාරීව යම්කිසි මිනිසෙකුට දැන් අප කාලේ කෑම කන ප්‍රමාණයට ඒ වගේ තියෙන බාධා හොඳට පුරවලා අපි දාන බෙදන්න ඕනේ. ඒ වගේ සාමාන්‍ය මිනිසෙකුට පරිභෝග කරන්න පුළුවන් ප්‍රමාණයට පුළුවන් ප්‍රමාණයටවත් නැත්නම් මොකද අපේ චේතනාව දැන් අර මොන වුණත් බුද්ධ පූජාව තියෙනවා කියලා තිබ්බට එතන වෙන චේතනාවක් තියෙන වංශනික වශයෙන්. මොකද අර හැමදේම සෞත්‍ෘදේ පූජා කියන්නේ අපි කිසර ගෙඩිය වුණත් පුංචි පුංචි කිසර ගෙඩිය දැන් සාමනහස කීපෝ වගේ පාම් පෙත්ත වුණත් මම අපි දැකලා තියෙන පාම් පෙත්ත වුණත් ආයෙත් දෙකට කපලා පොඩි කෑල්ලක් වෙනවස්සක් තියෙනවා. දැන් අපේ පින්වතුන්ලා හොඳටම දැනගන්න ඕනේ සම්බුද්ධ පූජාව පවත්නකොට ඉතාම හොඳට මේ පාත්‍රයේ සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය ආහාර ප්‍රමාණය, ව්‍යංජන ප්‍රමාණය, ඒ ආහාරයට යැපෙන ඒ අවශ්‍ය ප්‍රමාණය ඒ හොඳට ඒක මේ සකස් කරලා පූජා කරලා දැන් පාන් කෑලි වුණත් ඒ ටිකක් හොඳට අපේ සාමනාද නමක් නැත්නම් අපි යෑම් බටර් ගාලා ඒ විදිහට පූජා කරන්න ඕනේ මොකද දැන් අපේ සාමනාද මට කියනකොට මේ මම කෙන කියනවා නෙවෙයි දැන් මම ගිලම්පස පූජා කරනකොට කියලා තියෙන එක ගිලම්පස කෝප්පයකට දෙලොන් ගෙඩියක උස දාන්න ඕනේ මොකද අපි කැමති නෑනේ නිකන් වතුර දාලා සීනි දාලා දෙනුම් චූට්ටක් දාලා අපි වළඳන්න කැමති නෑනේ. එහෙම. ඒක සර්වඥන් වහන්සේට කැමැත්තක් නැත්ක නෙවෙයි. අපේ හිතේ තියෙන්න ඕනේ අනේ බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට අපි අපිට වඩා උසස් විදියට සකස් කරලා පූජා කරන්න. ඒකේ මොකද එහෙම දැනෙන්නේ නැත්නම් අපිට මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන මානසිකත්වය නෑ කියන එකයි ඉතින් තේරෙන්නේ. අපි හන්නේ තවත් එතන පැහැදිලි කරගන්න ඕන දෙයක් තියෙනවා මේ බුද්ධ පූජාව සම්බන්ධයෙන් කතා කරපු නිසා. දැන් බොහෝ දෙනාගේ අදහසක් තියෙනවා මේ බුද්ධ පූජාව පස්සේ විසි කරනවා. මේ එහෙම විසි කරන්න හේතු වෙලා තියෙන්නේ මේ බුද්ධ පූජාව කන එක පව් කියලා සමාජයේ ජනමතයක් ඇති වෙලා තියෙනවා. මේ ඒක තමන් කන්නේ නැතුව වෙන දුගියෙකුට දීමේ ප්‍රශ්නයක් නැද්ද? එහෙම නැත්නම් ඒක විසි කරලම දාන්න ඕනද සතෙකුට? සතෙකුට ගන්න. ඇත්තටම ওই ප්‍රශ්නේ ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඉතින් මං හිතන්නේ ඔතන ස්වාමීන් වහන්සේ අර බුද්ධ පූජාව අනුභව කරන්න එපා කියන්නේ අර දැන් තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ ආහාරයට දිව්‍ය ඕජස් දාන්න දිව්‍ය ඕජස් වෙන කෙනෙකුට දිරවන්නේ එහෙම. ඉතින් ඒ සංකල්පෙත් එක්ක ආපු දෙයක් ඕක. ඉතින් අද කාලේ අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔය සමහර පැරණි පොත්වල මම දැකලා තියෙනවා. උපස්ථාන කරන කැපකරුවට කමන්නේ නැහැ. ඒ වගේ එක එක දේවල් දක්වලා තියෙනවා. එහෙම. අපිට දැන් ආහාරයක් මගේ අදහස මේ පෞද්ගලික අදහස මම කියන්නේ ආහාරයක් අපිට දාන්න ඕනේ ඒ ආහාරය තමන් අනුභව කරන. ඉතින් කාට හරි එක දුන්නට ඒක තවත් දානයක් නේද? තවත් දානයක්. ඉතින් ඒක මම නම් වරදක් හැටියට දකින්නේ නැහැ. මොකද දැන් තැන් වල ආහාර මේ කුසලත් ස්වාමීන් වහන්සේ පෙළ දහමක ඔය ගැන සඳහන් වෙලා නැහැ නේද? අනිත් එක තමයි අර අපේ හඳුර මතක් කර අර උපස්ථායකයාට පරිභෝග කරන්න පුළුවන් කියන එකේදී මට මතක් වෙනවා පොඩි හාස්‍ය ජනක සිද්ධියක් මේ අපි පන්සලේ කාලයකට කලින් මේ සීය කෙනෙක් හිටිය සංඝෝපස්ථානයේ සඳහා ඉතින් මේ එයා තමයි හාමුදුරුවන්ට දාන හදන්නේ බුදු පූජාවෙන් සූදානම් කරන්නේ. එතකොට එක දවසක් මෙයාට හිම්බිරිසාව හැදිලා තිබුණා. ඉතින් එයා දාන ගෙන ආපු දායකයන්ට බුද්ධ පූජා බෙදන්න දීලා ඉතින් බුද්ධ පූජා බෙදන අතරේ ඒක සරේට මෙයා දෝගෙන දෝගෙන ඉන්නවා මේ කිරි බෙදන්න එපා කිරි බෙදන්න එපා කිව්වා. පස්සේ ඇයි කියලා හැමෝම නෑ මට හෙම්බිරිසාව කියලා. කියලා කිව්වා. ඔක දෙයාට හෙම්බිරිසාව ඔක දෙයා තමයි බුද්ධ පූජා කරන්නේ. ඉතින් කෙසේ වෙතත් මම හිතනවා එහෙම අන්සලේ ඉන්න කෙනෙක් කනවාට වැඩිය එහෙම නැත්නම් එතන ඉන්න කෙනෙක් පරිභෝග, ගෙදර ඉන්න කෙනෙක් පරිභෝග කරනවට වැඩිය ඒක වෙනත් කෙනෙකුට එහෙම අදහරිනවා නම් ඒක වඩාත් යෝග්‍ය. හැබැයි මේ පස්සේ මේ හිඟන්නට දෙනවා කියන ආකල්පයත් ඒ වෙලාව හිතර ගන්න හොඳ නෑ නේද? අපතේ දාන දෙයක් අපි කාට හරි ඒක ඒ පූජා කරන වෙලාවට අපි බුදු තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පූජා ඒ මොහොතේ හිත පිහිටුවාගෙනයි කරන්නේ. පිහිටුවාගෙන තමයි චේතනාවනි. ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි මොන තරංගයන් දෙන 32කින් සකස් කරලා සම්බුද්ධ පූජා පැවැත්තුවත් මොන ආකාරයෙන් සම්බුද්ධ පූජා පැවැත්තුවත් තථාගතයන් වහන්සේට ඒ ආහාරයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ නේද දැන් එහෙමයි දැන් අපි මොන විදිහට පූජා කරත් බුදුරජාණන් වහන්සේට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙනම් අපිට මේක එක ඉරෙන්ම අයින් කළා දාන්න පුළුවන් මේ ආමිෂයේ වැඩක් නැහැ බුද්ධ පූජා වැඩක් නැහැ ඇයි බුදුරජාණන් වහන්සේ දැන් මේක තථාගතයන් වහන්සේටත් ප්‍රයෝජනයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ ඇයි මේ ආමිෂ දානේ අනුදැනව දාලේ බුදුරජාණන් වහන්සේ මේ ආමිෂ දානේ අනුදැනව දාලේ අපි කෙරෙහි මහා අනුකම්පාවෙන්. මොකද අපි බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියන අදහසින් යුක්තව ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන අරමුණෙන් යුක්තව ඒ ආහාර දාණය පූජා කරනවා නම් ඒ දක්ෂිනා විභංග සූත්‍ර අට කතාවේ පැහැදිලිවම තියෙනවා. දැන් ඔය දැන් අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දැන් බොතෝ සංඝයා සමග බුදුරජාණන් වහන්සේට දෙන දානෙදි සඳහන් වෙනවා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා මැද්දේ තියලා ඒ දාණය දෙනවනම් ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආකාරයෙන් දානයක් බවට පත් වෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ අනුමත කළේ මේක ඒ පූජා කිරීම තුළින් අපිට පෞද්ගලික දාන අතුරෙන් උතුම්ම දාණය දෙන්න අවස්ථාව සලසා දෙන්නයි බුදුරජාණන් වහන්සේ අවස්ථාව සලසලා තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ මේ අනාදිමත් සංසාරයේ දුක් විඳින සත්වයන් සසර කතරෙන් එතර කරන්නේ. එහෙම. ඒ වගේම උන්වහන්සේ මහා කාරුණිකයිනේ. උන්වහන්සේ මේ සත්වයන්ට අපාගත නොවි මේ සුගතිගාමී වෙන්නත් උන්වහන්සේ ධර්මයේ තුල යම්කිසි මාර්ගයක් ඉලක්කයක් තියෙනවා. ඒ නිසා තමයි මේ සම්බුද්ධ පූජාවන් උන්වහන්සේ අනුදැන වදාන්නේ. අනිත් එක අපි හන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳෙද්දී බොහෝ දෙනා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න එනකොට මල් ආදී අරගෙන ඉතින් දැන් උදාහරණයකට ගත්තම සුන්දරී පරිබ්‍රාජිකාව මරලා ජේතවනාරාම පිටිපස්සේ දිවිසු මල් ගොඩාස්සනේ හැංගුවේ. ඒ මිනිසෙක් මරලා හංගන්න තරම් කොච්චර විශාල මල් ගොඩක් එකතු වෙන්න ඕනද? ඒ ඔක්කොම බුදුන් පුදන්න කියන මල්නේ දැන් ඇත්තටම සරත් නුවර ආනන්ද බෝධිය රෝපණය කරන්න හේතුවක් උනේ ඒකනේ. එහෙමයි. තථාගතයන් වහන්සේ නැති වෙලාවට මල්ගේ ආදී ගෙනලා පූජා කරන ඒවා තියන්න තැනක් නෑ. අන්තිම තථාගතයන් වහන්සේ ධර්මාන කාලේම උන්වහන්සේ අනුදැනව දාලා එහෙනම් මේ බෝධි අංකුරයක් රෝපණය කළා. එතෙන්ට පූජා කරන්නේ. අපි හන්නේ දැන් ඒකම අපි යමු මේ මේ දාන වස්තුන් සම මාලා ගන්ධ විලේපන කියන ඒ දාන වස්තුන් ගැන විග්‍රහ අපි බොහොම කෙටියෙන් සිහිපත් කරමු ස්වාමීන් වහන්සේ. දැන් එතකොට වස්ත්‍ර දාණය ගැන අපි සඳහන් කළා. යාන දාණය. යාන දාණය ගැන සඳහන් කළා. එතන තව දාන කීපයයි තියෙන්නේ. විශේෂයෙන් මෙතන වැදගත්ම දානයක් හිතෙන ආවාස දාණය. එහෙනම් මල් ගැන අපේ පින්නතුලට මල් ගැන 아무තුන් කියන්න දෙයක් නෑ මල් පූජා කිරීමෙන් ඉතින් අපිට ඒකේ විශේෂ ආනිසංස තියෙනවා. ඉතින් රූප සම්පත්තිය ලැබෙන්න හේතුවක්. ඊළඟට මල් පූජා කිරීමෙන් දැන් පූජයෙන් බුද්ධ කුසුමේන නේන කියන ගාථායෙන්ම තේරෙනවා. ඒ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ලක්ෂණය අපිට අපේ භාවනා මනසිකාරයේ පූජා කරන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි යන්නේ තව එකක් දැන් මේ අර ගන්ධම් කියන තැන මේ අපි ගොඩක් වෙලාට හඳුන් පූරුනේ පත්තු කරන්නේ දැන් දැන් අපි සාමාන්‍ය හිතුවොත් දැන් බුදුහාඳුරෝ ජීවමාන හිත ඉන්න තැනක හඳුන් ගුරු පත්තු කරොත් මං ඉස්සරහන් හඳුන් ගුරු පත්තු කරොත් මට ඇලර්ජික් වගේ අපහාන දහම්බිරිසාව හැදෙන්න එනවා දුම් ගහලම දැන් බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් ජීවමාන වැඩ ඉන්න තැනක එහෙම කළොත් එතෙන්දී ඒ දුමින් බාධාවක් එන්නේ නැද්ද එතකොට මොකද්ද මේ සුවඳ පූජාව කියලා කියන්නේ දුම් දහන එකමද එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට අපිට සුවඳවත් කරන්න ක්‍රමයක් නැද්ද? ඔව් ඒ ඇත්තටම සාමාන්‍යයෙන් මේ කාලේ පුරුදු විච්ච විදිහනේ මේ දුම පූජාව. එහෙමයි. ඒ ඇත්තටම දැන් අපි ගත්තොත් ජේතවනාරාමයේ සකස් කරලා තියෙන අනාථපිණ්ඩික සිටුතුමා සුදු හඳුන් අරටුවෙන්. ඒ හැම එක සුගන්ධ ගන්ධ කුටිය කියලා කියන්නේ හැම වෙලේම සුවඳයි මේක. එතකොට එතන බලන්න එතන සුවඳ ඊළඟට දැන් අපිට අද ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. අර අපේ දැන් මේ අර පුරුද්දට ගතානුගතික විදියට දැන් හඳුන් කූර අරගෙන අර බුද්ධ ප්‍රතිමා වටේම හඳුන් අල්ලන්න නම් ඒ මොකද ඒ අර පුරුදු වෙච්ච විදිහ එහෙම ඉතින් ඒ දුමෙන් අපහසුතාවයක් වෙනවා නම් ඒ දුම එක්ක ඈතක දල්වන්න එහෙනම් අපිට ස්වාමීන් වහන්සේ අද පුළුවන් අද විහාරයක වුණත් අපිට සුදු හඳුන් තෙල් ටිකක් පුළුන් කෑල්ලක දාලා අයිනකින් තියලා තිබ්බම ආහාරය 아무තු සුවඳක් එනවා එහෙයි ඒ වගේ අපි බොහොම කල්පනාකාරීව දැන් අපි නොඑක් විදිහේ ඔය සුවඳ විලවුන් තියෙනවා ඒවා අපිට තථාගතයන් වහන්සේ මේ ඒ ඉන්න තථාගතයන් වහන්සේ කියන්නේ ශරීරයට ගහනවා කියන එක නෙවෙයි. ඒ සුගන්ධ ගන්ධ කුටිය සුවඳවත් වෙන්න අපිට ඒක කියන්නේ පන්සලකට එනකොට ඔබට පුළුවන් නම් හඳුන් කූරු ගේන අතරේ මොකද එහෙම නොකියුවොත් හඳුන් කූරු ව්‍යාපාරිකව අපිත් එක තරහ වෙන්න පුළුවන්. ඒ වගේ දුම පූජාවන්ට ගැලපෙන විදිහට ඒගෙම ඔය එක එක සුවඳ ස්ප්‍රේ જાති තියෙනවා. ඒ වගේ දේවල් ගෙනාවොත් ඔය බොහොම ලස්සනට දැන් අපේ හාමුදුරන්ගේ පන්සලේ බොහොම අලංකාර ධාතු මණ්ඩලයක් තියෙනවා. ඉතින් ඒ ධාතු මණ්ඩලයේ දුම් ගන්න ගියොත් ඒක ධාතු මණ්ඩලේ වෙනත් ඒ මතක් කරගන්න අපි ඇතුලේ දහම් මේ හඳුන් කුරු දැල්ලා නැහැ. එහෙමයි. මොකද අර මේ හඳුන් කුරු දැල්ලපුවාම ඉන්න අපහසුතාවයක් එකක් අනිත් එකේ තියෙන දේවල් අපිරිසුදු වෙන්නත් එක බලපෑමක් වෙනවා. ඉතින් අපි කරන්නේ සුදු හඳුන් තෙල් අරගෙන පුංචි වාදනයකට පුළුන් කෑල්ලක් දාලා තියලා තියෙනවා. එහෙනම් සතියකට සැරයක් විතර තෙල් තුට්ටු තුට්ටු දාපුවාම මේ අපුදුම විදිහේ සුවඳක්. එහෙනම් ඒ නිසා සුවඳ පූජා කිරීම. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ මල් සුවඳ ඊළඟට මේ විලේපන. විලේපන කියලා කියන දේවල් නම් දැන් භික්ෂුන් වහන්සේලාට නම් කිව්ව සබන් වර්ග ආදී පූජා කිරීම. එහෙමයි. ඉතින් සුවඳ විලවුන් අපි දැන් වික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයිනේ. ඒ අවශ්‍ය අයට රූප රාවන්නේ කටයුතු වලට ඒ රූපේ පවත්තන්න හොඳට පියාගන්න ඒ අවශ්‍ය කරන දේවල් පූජා කිරීම ඇත්තට ලොකු දානයක්. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ වගේ දේවල් අපේ අයට පුරුදු පුරුදුයි. විශේෂයෙන්ම ඔතන තියෙන දෙයක් තමයි සෙයියා වසත කියන දෙක. සෙයියා කියන්නේ ඇඳන්, පුටු, ඒ වගේ දේවල් ඒවට අපි කියනවා ගරු භාණ්ඩ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගරු භාණ්ඩවල විශේෂත්වය තමයි ස්වාමීන් වහන්සේ දැන් අපිට අපේ විහාරයකට මොනවා හරි සීනි, චිටි, පිරි ආදී දේවල් ලැබුණාම අපි ඒවා වැඩි නම් අපි තවත් උත්පත් ස්ථානයකට දෙනවා. නමුත් මේ ගරු භාණ්ඩ කියන දේවල් අපේ හිතුමනාප එහෙම අනිත් අනිත් තැන් වල දෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රතිසංගයාගේ සම්මුතියකින් තමයි අපි වෙනත් තැනකට දෙන්නට ඕන. වෙනත් තැනක් කියලා අදහස් කළේ මම මේ සංඝයාගෙන් තොර ගිහි අයට දෙනවා නම් නෑ සංඝයාට දෙනවා නම් උනත් ස්වාමීන් අපේ විහාරයේට ගරු භාණ්ඩයක් ලැබුණාම ඒක එක ස්වාමීන් වහන්සේ නමකට හිතුණාට මේක මාත් දැන් ඉන්නේ ප්‍රධාන ස්වාමීන් වහන්සේට හිතුණාට ඒක එහෙම දෙන්න බෑ ගරු භාණ්ඩ. ඒතර අපි හන්නේ දැන් සාංගික කරලානේ දෙන්නේ. ඔය සාංගික කරලා දුන්නක එතන විනය පිටකයේ තියෙනවා දැන් විහාරයටම කියලා දීපු ඒ භාණ්ඩය දැන් අපි වෙනත් විහාරයකට අපිට එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. දේ. එහෙම දැන් අතර ස්වාමීන් විනය පිටකයේ තියෙන දේවල් එක ගත්තාම අතරම බෝධින් වහන්සේට පූජා කරන මල්වත්තිය. චෛත්‍යයට පූජා කළොත් ඒක වික්ෂුවකට දුෂ්කරයක් වෙනවා. ඒ වගේ මේ තථාගතයන් වහන්සේ මේ බොහොම ක්‍රමානුකූලව මිසිකපද පනවලා තියෙනවා. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ මේ සෙල්ියා වසත කියන මේ ගෘහයන් කෙවල් ආවාස ආවාස. ඒක දැන් මම දැක්ක අටුවාවේ තියෙනවා ධම්ම දානං තපෙත්වා. ඒ කියන්නේ මේ ධර්ම දානයේ හැර දාන අතුර උතුම්ම දානය තමයි මේ ආවාස පූජා කියන්නේ. දැන් අර ගාථාවෙන් තියෙන අන්න දෝ බල දෝ හෝති. ඒ ගාථාවෙත් පැහැදිලිව අර තියෙනවා සෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සය. පත්‍යා. යම් කිසි කෙනෙක් නිවසක් දැන් දුන්නා නම් එයා සියල්ල දුන්නා. සියල්ල දුන්නා වෙනවා. ඒතරම මේ ඒ නිසා දැන් ඔය විශේෂයෙන්ම නිවෙස් පූජා කරන ස්වාමීන් වහන්සේත් සෑහෙන්න ගෙවල් හදලා පූජා කරලා තියෙනවා. අපිත් එහෙම කරලා තියෙනවා මේ බුද්ධ ශාසනය. පාදක කරගෙන. මොකද අපි අබුද්ධෝත්පාද කාලයක නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ පින්කම් කරලා තියෙන්නේ. එහෙමයි. බුද්ධ ශාසනයක් තුල ඉඳගෙන තමයි අපි මේ පින්කම් කරලා තියෙන්නේ. එහෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ ගිහිල්ලා මේ ගෘහයක් පූජා කරන එක. ඒ වගේම ඒත් එක්තරා විදිහක බුද්ධ පූජාවක් නේද? බුද්ධ පූජාවක්. ඇත්තටම කෙනෙකුට වහලක් දෙනවා කියන්නේ. ඒක පුදුම පින්කමක්. ඊළඟට සාමනාස ආවාසයක්. පුංචි පන්සලක හරි පොඩි ආවාසයක් හදලා කුටියක් හදලා පූජා කරන්න පුළුවන් කියන්නේ අටුවාවේ තියෙනවා කල්ප ලක්ෂයක් නැනක අපායට එන්නේ කියලා. ඒ තරම් මහා විපාකයක් ලැබෙන දෙයක් තමයි ආවාස පූජාව. එහෙමයි. අපේ හන්දරනේ කාල සීමාවත් බොහොම ශීඝ්‍රයෙන් ඉක්මලා යන ස්වභාවයක් තියෙන්නේ. තවත් දැන් මේ දාන ටික ගැන අපි අවධානය යොමු කළොත් මේ දාන ඔක්කොම මේ ආමිෂ දාන විදිහට. අපි අහන්දරනේ ඒ වගේ දාන වර්ගීකරණයක් තියෙනවා නේද? ආමිෂ දාන, અભය දාන, ධර්ම දාන ආදී වශයෙන් ආමිෂ දාන අතරේ උසස්ම දානය මොකද්ද? අනිත් දාන ගැනත් පොඩි විග්‍රහයක් කරමු. ඔව්. ඇත්තටම ආමිෂ දාන අතරෙන් මම දැකපු විදිහට ස්වාමීන් වහන්සේ මේ ආවාස දාන, ආමිෂ දාන, කටින දාන, කටින දාන එහෙම මේ. මහාන් සංසය ඒක හොල්ලන්න කටින කියන වචනේම තේරෙනවානේ. ඊළඟට ඒ වගේ කටින දාණය ඊළඟට ආවාස දාණය ඒවත් මහ පුදුම ප්‍රබල දානමය පින්කම්. එහෙමයි. ඊළඟට අබේ දාණය කියලා කිව්වම ස්වාමීන් වහන්සේ දැන් මේ ඉපිරියද සිදුවීමක් වුණා අර කෙනෙක් අර රිස්වාන් රිස්වාන් එහෙමයි. කරුණයා මොන ආගමේ වුණත් ඒ පහළ වෙච්ච චේතනාව බලන්න. ඒ මරණ බිය ඉතින් මැරෙන අවස්ථාවේ යම් කිසි බියක් ඇති වෙන්න ඇති. නමුත් ඒ පහළ වෙච්ච චේතනාව අර ජීවිතයක් බේර ගන්නවා කියන අදහස තිබුණේ. ඒ තමන්ගේ දරු දෙදෙනෙකුත් සිටිය දෙනෙකුත් ඒ අර කරුණාව මෛත්‍රිය පහළ වෙච්ච සිතෙන්න පෑනේ නැත්තම් පයින්නේ නැහැ වතුරට. මේ අඩි 60ක් ගැඹුර තියෙන වතුරට. ඉතින් ඇත්තටම එතන ඒ අබේ දානමේ පින්කම. එතුමාගේ ස්වාමි දියණිය බෞද්ධ පවුලක කාන්තාවක්. ඒ ආభాෂයක් සමගින් මේ පැත්තට යොමු වෙනවා තියෙනවා. ඉතින් ඇත්තට මෙතන අපේ ස්වාමීන් වහන්සේ අර අපි කතා කර කර ඉන්නකොට එතන තමයි නියම සංහිඳියාව. එහෙමයි. නැත්නම් බලන්න දැන් මේ ද්‍රවිඩ තරුණියක් වතුරට පැන්නේ. ඇයව බේරගන්න පැන්නේ මුස්ලිම් තරුණයෙක්. අන්තිමට ඇයව බේරගන්නේ සිංහල eh, පොලිස් නිලධාරියෙක්. පොලිස් නිලධාරියෙක්. ඒකෝර බලන්න මෙතන නියම සංවිධාව තියෙනවා. ඒක තමයි දැන් අපිට මේ අබේදානමය පින්කම දැන් අපි හරක් නිදහස් කරනවා කුකුළු නිදහස් වෙන ඔය සත්තු නිදහස් කරනවා ඉතින් මාළු නිදහස් කරනවා ඉතින් ওই දේවල් අබේදානමය පින්කම එතකොට අපි හන අබේදානය කියලා කිව්වහම සත්තු නිදහස් කර ගැනීම විතරමද? දැන් මෙහෙම හිතන්න බැරිද? කවුරු හරි පන්සිල් රකින්නව නම් එයා අබේදානය දෙන කෙනෙක් කියලා හිතන්න පුළුවන් නේද? ඒක ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක අපි හිතලා බලනකොට යම් කිසි කෙනෙක් පන්සිල් ආරක්ෂා කරනවා ඒකත් අබේදීමක්. හැබැයි ඍජුවම අබේදානයක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් ඒකේ පන්සිල් ආරක්ෂා කරනවා නම් කාටවත් කරදරයක් නැහැ. ඉතින් අබේ කියන්නේ බය නැතුව ඉන්න පිළිදීම නේ නේ. අවස්ථාව සලසා දීමනේ. එහෙනම් ඊළඟට ස්වාමීන් වහන්සේ ඔය වර්ගීකරණයේදී අන්තිම දාණය තමයි ධර්ම දාණය. එහෙමයි. ඉතින් ධර්ම දානය ගැන කතා කරන්න ගියොත් නම් ධර්ම දානය සබ්බ දානං ධම්ම දානං දිනාති කියන මේ දේශනාව අනුව ඉතින් ධර්ම දානයේ තරම් වටිනා දානයක් නැහැ. දැන් අපි දෙන්නත් මේ කරන්නේ එක්තරා ධර්ම දානයක්. දැන් අපි බොහොම සතුටටපත් වෙන්න ඕන. අර ලෝකේ පහළ වෙච්ච දුර්ලභම පුජ්‍යල පද්දනේ තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙම. පළවෙනි පුජ්‍යලය හැටියට උන්වහන්සේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ. එහෙමයි. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වෙනවා කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන පළවෙනිම දුර්ලභ කාරණය. දෙවෙනි දුර්ලභ කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ තථාගතයන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා ඒ දේශනා කරන ධර්මය දේශනා කරන දේශකයා දුර්ලභයි කියනවා. ඒතර ධර්ම කතිකයා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දෙවෙනි වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි. ඇත්තටම මේ බණ කියන්නත් මහා වාසනාවක් තියෙන්න ඕනේ. එහෙමයි. අපි මේ ධර්මයේ ඉගෙනගෙන නිවැරදිව මේ බණ අහලා කී දෙනෙක් සකස් වෙනවද හැදෙනවද ඒකෝට මේ භව ගමන නවත්ත ගන්න මොනතරම් උත්සාහයක් දරනවද ඒ නිසා තමයි බොහෝ දෙනා ධර්ම ධර වුණාට ධර්ම කතික නෑ නේද ධර්ම කතික නෑ දැන් දුටුගැමුණු රජුරුවන්ටත් බණ කියන ආසාව හිතිලා මහ බල සම්පන්න රජෙක් වුණත් ධර්මාසනයේ ඉන්න කියලා වාඩි වුණාට පස්සේ දාඩි දාලා වෙවුලන්න ගත්තා. ඔව් වෙවුලන්න ගත්තා. හැබැයි එතනදී ඒක සඳහන් වෙනවා එතන බොහොම ඒ කල්පනාවෙන් කතාව කියනකොට තේරෙනවා දුටු ගැමුණු රජුරෝ අර පිනට හරි ලැබෙන්නේ පින්කම් කරලා කරලා හිතුණා මේ ධර්ම දානමේ නැත්නම් එතුමාටම වෙන දෙයක් සඳහන් නෙවෙයි නෙමෙයි එතුමා ධර්මාසනේ ඉඳගත්තාම දැන් මේ රහතන් වහන්සේලා ඉන්නවා ස්වාමීන් වහන්සේලා බණ අහනවා මෙතුමා ඒ নমස්කාරය තුන් වතාවක් කියන දුන්නේකට හතර වතාවක් කිව්වලු එහේ ඒ මොකද මේ හතර වතාවක් කියෝනේ මෙතුමාට හිතුණලෝ මේක හරියට අපේ අර මඩියේ මහානායක ස්වාමීන් වහන්සේ කියපු කියමනක් මට මතක් වෙනවා. මේක හරියට ස්වාමීන් වහන්සේ මේ බණ කියනවා කියන එක හර අතුර යනවා වැඩක්. මොකද දැන් මඩියේ මහානායක ස්වාමීන් වහන්සේ කියමනක් අර ස්වාමීන් වහන්සේලා නිකුරු දේවෝත්තමයන් වහන්සේ උන්වහන්සේ ලියලා තියෙන මම දැක්ක දින පොතක තියෙන කියමන මේ මහානකම හරියට කරොත් නිවනට වරදවා කළොත් නිරය. නිරයට. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ මේ බණ කියමක්. බණ කීම හරියට කළොත් නිවනට බණ කීම වැරදියට කළොත් නිරයට. ධර්ම විකෘතිය. ධර්ම විකෘතිය. ඉතින් දුටුගැමුණු මහරජුරවන්ට හිතුණා කියන්නේ අනේ මේ නිවන ගෙනල්ලා දෙන මේ ධර්මය මං වගේ කෙනෙක් මේ බණක් ඉගෙනගෙන බණ කියන්න කියලා එක වචනයක් හරි ඒ නිවනට බාධාවක් වෙන වචනයක් මගෙන් කියවුනොත් ඒක මට හොඳ නැහැ. නැතුව දැන් මේ රටේ ශේෂත් කරන්න බෑනේ ස්වාමීන් වහන්සේ හොඳ කතිකත්වයක් නැතු. එහෙනම්. ඒතර දුටුගම් රජුරවන්ට හොඳ මුකරිකමක් කතිකත්වයක් නැහැ කියලා අපිට හිතන්න බෑ. උන්නා ඒ හැබැයි අපේ යන්නේ මුකරිකම තිබුණු පාරයටම බන කියන්න බෑ නේද? ඔව් එහෙම එකක් තියෙනවා. <laughs> නමුත් මුකරි දේශකයන් ධර්මදේශකයන් උතින හැබැයි ඒවා නිකන් බන නෙවෙයි. බන නෙවෙයි. ඒක හරි. නමුත් මෙතනදී එතුමාත් සිතුවයි කියන්නේ එහෙම. මේ නිවන නිවන ගෙනත් දෙන ධර්මයට මම බන කියන්න ගිහිල්ලා වැරදි වචනයක් හරි කියවුනොත් හොඳ නෑ කියලා. ඒක දේශකයන් වහන්සේලා හැටියට අද මේ ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලා බොහෝම සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ ධර්මයේ ප්‍රදානය කරනවා කියන්නේ මහ ප්‍රණීතම කුසලයක් හැබැයි වරද්දගත්තොත් ඒක අනිත් පැත්තට යනවා. එතකොට ධර්ම දානය කියන්නේ දැන් මේ වගේ ධර්මය කියා දීම, ධර්ම සාකච්ඡා කිරීම විතරක් නෙවෙයි දැන් ධර්මයේ මුද්‍රණය කරලා බෙදා දීම, ඒ වගේ මේ වගේ දේශනා සඳහා, සාකච්ඡා සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දීම. තව කොහොමද ධර්ම දානීය දෙන්න පුළුවන්? ඇත්තටම අපේ ශ්‍රාවකනාසි සියල්ලම මතක් කළා. දැන් ඇත්තටම දැන් අපිට අද කාලේ තියෙන හැටි පොත්පත් කියලා ඒවට දායකත්වය දරන්න පුළුවන්. ඒ වගේම ලියන ඒ කත් ලේඛකයාට ඉතින් ඇත්තටම ධර්ම පොදු පරිස්කාර පූජා කරන්න පුළුවන්. පොදු පරිස්කාර ධර්මශාලා හදලා දෙන්න. ධර්මශාලා හදලා දෙන්න පුළුවන්. ඊළඟට ශ්‍රාවකනාහල දැන් බණ කියන ශ්‍රාවකනාහලගේ දැන් කටහඬවල් සකස් වෙන්න. දැන් උගුර එහෙම දැන් ඔසෙම ගතිය එහෙම නැති වෙන්න බෙහෙත් තිහෙත් හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම අර ධර්ම දානමය පින්කමට අයිති වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ දුර්ලභ කාරණා වලින් පහෙන් දෙවෙනි දුර්ලභ කාරණේ මේ බණ කීම කියන එකෙම තේරෙනවා. බණ කියන්න ලැබෙනවා කියන්නේ මොනතරම් වාසනාවක්ද කියන එක. ධර්ම දාණය කියලා කියන්නේ කෙනෙකුගේ හිත තුළ සම්මා දිට්ඨිය පහළ කරවන්නට බෙහෙවින්ම උපකාර වෙන එකක්. නිවන් මාගෙහි ගමන් කරන කෙනෙකුගේ පළවෙනි ප්‍රවේශ මාර්ගය සම්මා දිට්ඨිය. ඉතින් සම්මා දිට්ඨිය ජනිත කරන්නට මේ ධර්ම දාණය මොනතරම් පිටුවහලක් වෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අපි හාමුදුරනේ අද දාණය ගැන අපි සාකච්ඡා කරන්න බොහෝ කරුණු සාකච්ඡා කරන්න පැමිණියත් බොහොම රසවත් ලෙස මේ කරුණු විග්‍රහ වීම විස්තරාර්ථව සිදු කරන නිසා අපිට තවත් දවසකට කරුණු සාකච්ඡා කිරීමට ඉඩ තබමින් අද ධර්ම සාකච්ඡාවේ නියමිත වේලාව අවසන් නිසා සාකච්ඡාව මෙලෙසින් අපි સમાප්ත කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා බොහෝ ශාසනික වැඩ රාජකාරී මැදේ මේ ස්ථානෙට වැඩම කරලා ඔබ අප වෙනුවෙන් බොහොම වටිනා ධර්ම කාරණා රාශියක් ඊටාම සරලව සිත් ගන්නා සුළු ආකාරයෙන් බෙදා හදා දීමට එක්වීම පිළිබඳව අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපි බෙහෙවින්ව පුණ්‍ය ආනුමෝදනා කරනවා. අද අපි සාකච්ඡා කළේ දානය පිළිබඳව විශේෂයෙන්ම දස දාන වස්තුන් ගැන සාකච්ඡා කළා. ඒ වගේම ත්‍රිවිධ දාන ආමිෂ දාන, અભය දාන, ධර්ම දාන පිළිබඳව අපි සාකච්ඡා කළා. විනය සූත්‍ර පිටකයේහි සඳහන් වෙන දාන ගැන තමයි අපි සඳහන් කරන්නේ. ඉදිරියේදී විනය සහ විධර්ම පිටකයේ දානය කොහොමද විග්‍රහ වෙන්නේ කියන එක පිළිබඳව අපිට කතා කරන්නට ඉඩ අවකාශ ලබාගෙන අපි ධර්ම සාකච්ඡාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ධර්ම සාකච්ඡාවට දායකත්වය ලබා දෙමින් බොහෝ දෙනාගේ දහම් ගැටලු විසඳාලීම සඳහා අනුග්‍රහය ලබා දීලා මේ වටිනා ධර්ම දානමය කුසලයේ සිදු කරන්නේ දිලිනි රවින්දු ජනක අමන්දා යන දරුවන්ගේ දායකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ බෙරික් ප්‍රදේශයේහි පදිංචි සුසින සමරකෝන් වන මහත්මාගේ සාංශාරික විමුක්තිය සහ අතහැරීමේ ගුණය දිනු කර ගැනීම පිණිස මෙම දානමය පින්කම උපකාර වේවා කියන බොහොම හදයාංගම බොහොම වටිනා දුර්ලභ ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම බෞද්ධානාලිකාවේ නිර්මාතෘවර අපේ කල්යාණ මිත්‍ර පූජනීය කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්න සුජීවත්ව වැඩ වාසය කරන සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්න සියලු රණවිරවන්ට පින් අනුමෝදන් කරන්න, ඒ වගේම ආබාධිත රණවිරුවන්ට සෙත් පතන්න. ඒ වගේම සමරකෝන් මාපිය යුවලට අශෝකාසිරිතුංග රංජිත් සහ කුමාරී යන මව්පියවරුන් ඇතුළු මියගිය සියලු පරම්පරාගත ඥාති සමූහයාට පින් අනුමෝදන් කිරීමේ අභිලාෂයනුයි සුසීමා සමරකෝන් වෙන්න ඕන මේ නම පැහැදිලිව සඳහන් වෙලා නැහැ. එම පින්වතා හෝ පින්වතිය මේ පින්කම සඳහා දායකත්වය ලබා කටයුතු කරන්නේ. ඉතින් අපි එතුමියට පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා සෙප්ප කරනවා ඒ වගේම මේ දරුවන්ට දිලිනි රවිඳු ජනක අමන්දා කියන දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා එයත්න්ගේ සිතැඟි සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා සඵල වේවා කියලා ආශිර්වාද කරනවා ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාටමත් මේ පහල කරගත් උතුම් කුසල් බලයෙන් සියලු ශාන්තිය වේවා අප හැමත මේ කුසලය අමා නිවන් සුව පිණසම පවතිවා කියලා අපි හදයන්ගම ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න